ඊළඟට අශාන් මහත්මයා නිර්වාණ සරණයි අපි හඳුරන්නේ ගන්සන්නයි මේ හඳුරන්නේ බොහෝ දවසකින් මේ වැඩසටහනට සහභාගී වුණේ ඔව් අද ටිකක් කාල වේලක් ගොඩක් ගත වෙලා තියෙන්නේ මේ කෙටියෙන් අපි අහමු ඔව් දැන් අපි හඳුරන්නේ මේ වහන්සේගේ ධර්ම දේශනා තුළින් අපි සබ්භව සූත්‍රයේදී වහන්සේ පෙන්ලා දීපු මේ සීල ආශ්‍රව ධර්මයන් ක්ෂය කරන ආකාරයට මේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දැනගෙන දැකගෙන මේ ආශ්‍රවයන් ප්‍රහාණය කරන්න ඕන කියලා වහන්සේ අපිට කියා දුන්නා. ඒත් එක්ක මේ පරිසම්පාද ධර්මයේ අපි හාමුදුරුවනේ මේ ඉදපච්චේතාවේ හටගන්න මේ සියලු සංස්කාර ධර්මයන් හටගන්න ආකාරයෙන් පරිසම්පාද ධර්මයෙන් වහන්සේ අපිට කියා දෙන්නේ. ditta sutta mota විඤ්ඤාත කියන සතර බෝහාර ධර්මයන්ගෙන් මේ ආයතන තුල හටගන්න පුඤ්ඤාවි සංඛාර පුඤ්ඤාවි සංඛාර අනිඤ්ඤාවි සංඛාරයන් ක්ෂය කරගන්න ආකාරනේ වහන්සේ අපිට මේ මෙතෙක් කල්ම කියා දෙන්නේ. එතනදී ඔව් ඒවා ක්ෂය ගැනීම විතරක් නෙමෙයි සමස්ත සමස්තය හඳුනාගත්තට පස්සේ ඒකේ අවිද්‍යා තණ්හා කියන මූලයන් අපි කොහොමද දුරු කරගන්න ක්‍රියා කළ යුත්තේ කියන එක. ඒකනේ ඉතින් මේ සමස්ත ධර්ම ප්‍රතිපදාවෙන් හො හැදිලි කරන්නේ. ඉස්සල්ලා අපි මේක ක්‍රියාත්මක වෙන රටාව හඳුනා ගන්න ඕන පටිච්චසමුප්පාද වශයෙන් ඊට පස්සේ ඒක අහෝසි කරන ප්‍රතිපත්ති ක්‍රමය වැඩපිළිවෙල. ආරෂ්ඨාංග මාර්ගයෙන් මුල් කොටගෙන මේ වැඩපිළිවෙල. ඉතින් ඔය දෙක තමයි සමස්ත ධහම තුලම පැහැදිලි කරන්නේ. න්‍යායයි ප්‍රතිපදාවයි. විජ්ජා චරණ. ඔය දෙක තමයි සමස්ත ධර්මය තුලම පැහැදිලි කරන්නේ. එහෙමයි අපේ හඳුන්නේ. තේරුම් ගත්තා. දැන් මේ යං කිංචි දුක්ඛං සම්භවති සබ්බං සංඛාරපච්චා කියලා තැනට එනකොට අපි හඳුරන්නේ දැන් ඔබ වහන්සේ කියා දීපු ආකාරයට අපේ මේ ආයතන තුරනේ මේ පරිසම්පාද ධර්මයෙන් මේ පුඤ්ඤාපි අපුඤ්ඤාපි සංඛාර අනිඤ්ඤාපි සංඛාර හටගන්න ආකාරයනේ මේ පෙන්වුවේ ඔබ වහන්සේ. එතකොට බාහිර දේවල් පිළිබඳව අපි මානසිකාර්ය පිහිටුවොත් අපිට මේ සංසාරයේ මේ සංඛාර උපදිනා හැටි අවබෝධ කරගන්න හුඟක් අමාරු වෙනව නේද අපේ හැමදෙරෝනේ. මොකද මේ කට්ටියගේ ප්‍රශ්නත් එක්ක ආයතන ආයතන කිව්වා ආයතන කිව්වන් පස්සේ බාහිර දේ බැහැර කරන්න බෑ. ඉතින් ආයතන කිව්වන් පස්සේ චක්කු ආයතන, රූප ආයතන, සෝත ආයතන, සද්ද ආයතන, අභ්‍යන්තර ආධ්‍යාත්මික ආයතනේ ක්‍රියාත්මක වෙන්නේ බාහිර ආයතනත් එක්ක සම්බන්ධ වෙලානේ. මන ආයතන, ධම්ම ආයතන. ඒතකොට සමස්ත විශ්වය. ඔව් ඒ එකක්වත් අපිට බැහැර කරන්න බෑ. ඒ සමස්තය තුළ තමයි මේ කුසල අකුසල කර්මයන් ජනිත වෙන්නේ. එක් එක්කෙනා ඒ ආයතන මෙහෙවන හැටියට. ඔව්. ඊතර දුක උපදින පරිබාහිරයි කියලා කියන්න බෑ. තමන්ට තමන්ගේ ප්‍රතිපදාවට ඒක වැදගත් වෙනවද නැද්ද කියන එක කතා කරන්න පුළුවන්. ආයතන වශයෙන් ගත්තොත් මේ සමස්තය <laughs> ආයතන වලට ඇතුළත්. ඊතර දින අපේ අපිට මේ දුක උපදින්නේ දැන් මේ දුක්ඛ සත්‍ය, සම්බේ සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා වහන්සේ දැන් හොතකට පෙරදි කියලා දුන්නේ. මේ දුක හට ගන්න ආකාරය දකින්නමනේ අපිට මේ පනිස්සෝපාය ධර්මය අවශ්‍ය වෙන්නේ හැමදාම වෙන විදිහකින් දකින්න බෑ. ගැටලුව ඔබතුමාගේ ගැටලුව මොකක්ද කියන්නකෝ දැන් අපිට කාල වේලාව ගොඩක් ඉක්මලා ගිහින් තියෙන නිසා ප්‍රශ්නේ මොකක්ද කියන්නකෝ දැන් අපිට අපේ ආවඳුනේ දැන් මේ පරිසෝපාද ධර්මයේ හරියටම අවබෝධ කරගන්න ආකාරය ඔබ වහන්සේ කියා දුන්නා. ඒ කියා දීපුවාම මෙන්න මේ දුක හට ගන්න ආකාරයට නේද අපි මානසිකාරයේ පිහිටවගෙන ඉන්න ඕනේ අපේ ආවඳුනේ. ඔව් ඒක තම තමන්ට වැටහෙන විදිහට තම තමන්ගේ ශක්ති ප්‍රමාණය පුහුණු කිරීමයි අවශ්‍ය. ඉතින් හැමෝටම එක විදිහෙන් කරන්න කියලා අපිට නියෝග කරන්න බෑ. කෙනාට වැටහෙන විදිහට ප්‍රගුණ කරලා තියෙන විදිහට ඒගොල්ලන්ගේ సంతානයේ සාධක ගොඩනැගෙන විදිහට දුර්වලකම් තියෙන විදිහට නීවරණ කොච්චර ප්‍රබලද ඉන්ද්‍රිය ධර්ම කොච්චර ප්‍රබලද ඒවන්ව තමයි ඉතින් ඒක ප්‍රායෝගිකව කරන විදිහ තීරණය වෙන්නේ ඒක අපිට තීරණය කරන්න බෑ හැමෝම මේ විදිහෙන් කළ යුතුයි කියලා ඒවට අපිට අච්චු හදන්න පුළුවන් කමක් නැහැ හොඳයි අපි අනිත් අයට සතාවක් දෙන්න හොඳයි අපි